මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල මානවංශ විද්‍යා කතා පොතේ අද කතාව ලංකාවේ වාරණයට පත්වෙච්ච සිනමා පටයක් ගැන. මේ සිනමා පටේ තිර කතා පොත අතේ තියාගෙන කෘතිය කියවමින් චිත්‍රපටය ගැන සරල එහෙත් වඩා ශාස්ත්‍රීය සාකච්ඡාවක් කරන්න තමයි අද අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම මේ සාකච්ඡාවට අවතීර්ණ වෙන්න කලින් පෙරවදනේ මැදිහත් වීමෙන් අපි විශ්වාස කරනවා මානව ශාස්ත්‍රීය විෂයන් වශයෙන් සිනමාවත් ඊට එහා මේ කෘතියත් සිනමා නිර්මාණ සහ සිංහල සිනමාවේ සංදිස්ථානයක් කියලා. ඒ අර්ථයෙන් මම පුරහඳ කළුවරේ පිටපතේ පිටු පෙරලන සූදානම් වෙනවා. මම පූර්විකාවක් විදිහට සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ෆෙස්ටිවල් ඩිරෙක්ටර් උත්සවයේ අධ්‍යක්ෂකතුමාගේ සටහනක් කියවන්න කැමතියි. ප්‍රසන්න විතානගේගේ පුරහඳ කළුවර නරඹා ඇති අප බොහෝ දිනෙකට නම් අධ්‍යක්ෂකවරයාගේ ලෝක දෘෂ්ටිය දේශපාලනික එකකට විරුද්ධ වූ මානසික එකක් බැව් පැහැදිලිය. අපේ ජීවිත අත්දැකීමට අනුව සාමාන්‍යයෙන් අමතක කරන දේ නම් මානුෂ ඛේද වාචකයයි. සංඛ්‍යා ලේඛන මගින් පමණක් එය සඳහන් කෙරේ. විතානගේගේ චිත්‍රපටය මේ සංඛ්‍යා ලේඛන මානුෂ වේදිතයන් ලෙස නැවතගෙන එයි. පුරහඳ කලවර සත්‍යයක්ද ප්‍රබන්ධයක්ද පුරහඳ කලවර එක්තරා ආකාරයකට අපේ රටේ එවකට පැවතිච්ච තත්වයන් කලාකරුවෙකු ලෙස වටහා ගැනීමට කරපු උත්සාහය. ප්‍රසන්නගේ කෘතියේ තිර පිටපතේ 171 පිටේ මෙන්න මෙහිම සඳහනක් තියෙනවා. සිවිල් යුද්ධයකට මුහුණ දෙන රටක ජනතාවගේ දුෂ්කර මානව අරගලය සහ පැවැත්ම සඳහා වූ ඔවුන්ගේ ශක්තිමත් ආත්ම ධෛර්යය පිළිබඳ බලාපොරොත්තු කතාවක් නිර්මාණ කිරීමේ අවශ්‍යතාවය මට දැනුණි. මගේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වූ කලිස්සිය පුත්‍රයා තමාට ඌ පොරොන්දුවක් කිසිදා කඩ නොකරන බවට පීකුගේ ඇති දැඩි බලාපොරොත්තුවයි. මේ චිත්‍රපටයේදී යුද පෙරමුණේ සොල්දාදුවෙකු වූ පුත්‍රයා නැවත ගෙදර පැමිණි විට වැඩ කෙරෙමින් පවතින නිවසේ වැඩ සම්පූර්ණ කරන බවටත් සිය සහෝදරියගේ විවාහ මංගල්‍යයේ මූලික කටයුතු අවසන් කරන බවටත් සිය පියාට පොරොන්දු වෙයි. එනිසා මුද්‍රා තබන ලද මිනි පෙට්ටියේ පැමිණි විට සිය පුත්‍රයා මියගිය බව පිළිගැනීම ප්‍රියා ප්‍රතික්ෂේප කරයි. සිය පුත්‍රයා ජීවත සිටින බව හා නැවත ගෙදර එන බව දැඩි ලෙස කියා සිටී. වන්දි මුදල සඳහා පවුලට අයිතිය ලබා දෙන ලියකියවිලි අත්සන් කිරීමද ඔහු ප්‍රතික්ෂේප කරයි. සිය විශ්වාස සනාත කිරීම සඳහා ඔහු මිනි පෙට්ටිය හාරා ගොඩගනී. මේ චිත්‍රපටය පුරා මම පියෙකුගේ අප්‍රතිහත මානව ධෛර්යය කේන්ද්‍ර කරගෙන ඇත්තෙමි. එය බලාපොරොත්තු වූ සාරයකි. කනස්සල්ලක් නෙවේ. මා විශ්වාස කරන අන්දමට එය මේ අසීරු වකවානුවලදී නොසැලී සිටීමට ශ්‍රී ලංකාවේ අප සියලු දෙනාට අවශ්‍ය දෙයකි. පුරහඳ කළුවර වාරණය වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් යනකොට අධ්‍යක්ෂකවරයා එහෙම සටහනක් තියෙනවා. අධ්‍යක්ෂකවරයෙකුට ඒ සමාජ සංවේදනාවන්ට ප්‍රතිඋත්තර සිනමාවක් ගොඩනැගීමේදී අභියෝග ජයගත හැකි කොහොමද? අභියෝගයක් තමයි සමාජ සංවේදනාවන් හඳුනා ගැනීම. දැන් උදාහරණයක් හැටියට අපි කොළඹ ජීවිත ගත කරන අය අපි තුල ඇතිවේ හැකි අපි මේ රටේ පවතින ඉවකට පැවතිච්ච ඒ යුද්ධය ගැන අපි කතා කරන්න ඕනයි කියලා. මොකද අපි දකින්නේ යුද්ධය ටෙලිවිෂන් තිරේ තියෙන සංඛ්‍යා ලේඛන, ගුවන් විදුලි ප්‍රවෘත්ති, පුවත්පත් වාර්තාවලින්. මිසක් මගේ පවුලේ කිසිවෙක් යුද්ධයට සහභාගී වෙලා නැහැ. එතකොට ඒක පළමු අත්දැකීමක් නෙමෙයි මට. ඒක නිසා අපි උත්සාහ කරනවා කොහොමද මේ අත්දැකීම හසු කරගන්නේ. දැන් අත්දැකීම හසු කරගන්නේ අපි තිරපත පිටපතකට ඒක යොමු කළා. නැතිනම් ඒක ගොනු කළා. මේ තිරපත පිටපතට ගොනු කිරීමේදී මම එසේ කරා. ඒකල සම්පූර්ණ රචනයක් තිබුණා. නමුත් මගේ සංවේදිතාවයන් කොච්චර මද බවද කොතරම් නැත්නම් ප්‍රමාණාත්මක නොවන බව මට තේරුනේ මේ දර්ශනතල සොයාගෙන මේ ගමකට ගියාම ඒ ගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරේ මැදවච්චිය ආසනේ ලිඳවැව කියන ගමේ දැන් මේ ගමට ගියාම මම අර මම දැකපු ලෝකයට වඩා වෙනත් ලෝකයක් මම දැක්කා දැන් මගේ ලෝකේ ඉන්නවට වැඩිය වෙනස්කම මම මෙහෙම කිව්වොත් මම දැක්ක කර්කශ වෙච්ච අර කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ වවුරුදු දෙකක් වගා කරන්න බැරි වෙච්ච පුඹුරු යායවල්. ඒවා දැන් අර සම්පූර්ණයෙන්ම ඉඩෝරේට අහු වෙලා. මොකද අවුරුදු දෙකකට ලිඳවැවට වැහැලා තිබුණේ බාගෙට හැදිච්ච ගෙවල්. එතකොට බාගෙට හැදිච්ච ගෙවල් ඇයි බාගෙට හැදිලා නතර වෙලා තියෙන්නේ කියලා අහුවාම උත්තරේ තමයි එතෙන්දි තමයි ඔය නතර වෙලා තියෙන්නේ ඔය ගෙදර හිටිය ළමයා. හමුදාවේ ළමයා ওই වෙලාවේ තමයි නැති වෙලා තියෙන්නේ. ඒ ඇති වුණාම ඒ එතනින් නතර වුණා. ඒ වගේම ග්‍රාම සේවක මහත්තයා ළඟ තියෙන කොළ අට්ටියක්. ඒ කොළ අට්ටියේ තියෙන්නේ හමුදාවේ එවන සාමාන්‍ය ලිපියක්. ඒ කියන්නේ ඒ කියන්නේ මෙහෙම හමුදාවෙන් එවනවා ගමකටම මේ අපි ඔබගේ පුතාගේ මරණය ගැන අතිශයින් කනගාටුවටපත් වෙනවා. ඒ සඳහා ඔබට රුපියල් ලක්ෂක වන්දි මුදලක් ලැබෙනවා. ඒ ලැබෙන එක ගැනීම සඳහා මේ ෆෝර්මේ පුරවන්න. ඒ කියන්නේ අපි සූදානමින් මරණය මේ ගමට එනවායි කියලා ඒ අය සූදානමින් ඉන්නවා. ඒ වගේම මම තව දැනගත් එකක් තමයි ගියාම මේ වන්දිය ගත්තට බොහෝ දෙනෙක් ඇත්තටම පසුව ඒ ගැනීම පිළිබඳ නැත්නම් ගන්නට සිදුවීම පිළිබඳ පශ්චත්තාපයටපත් වෙනවා. උදාහරණයකට කිව්වොත් මෙහෙම ඒ කියන්නේ වන්දියක් අරගෙන ගෙදරට ටෙලිවිෂන් සෙට් එකක් ගෙනල්ලා අට්‍රැක්ටර් එකක් සමහරලාට කුඹුරු වැඩට අරගත්ත තාත්තා කෙනෙක් ටික දවසකින් බීමත්කමට යොමු වෙනවා. මොකද එයාට තියෙනවා හැඟීමක් يعني මාව වල දාන්න ඕන මගේ පුතා මම ජීවත් වෙලා ඉඳද්දි මට වල දාන්න සිද්ධ වුණා. අනිත් එක මම මේ කන්නේ බොන්නේ මේ පුතාගේ රීරි මාංශය කියන එක. දැන් මෙන්න මේ මම දැකපු දේවල් වල හැඟීම තමයි මට බෙදා ගන්න ඕන උනේ. ඒ ඒ දැක්කහම මන් තුල ඇතිවෙච්ච කැකෑරීම තමයි ප්‍රකාශ කරන්න ඕන උනේ. ඉතින් අර ඔබගේ ප්‍රශ්නෙට පිළිතුර නම් අපි දකින දේ තමයි අවසානයේ කලාකරුවෙකුට කියන්නේ ඔහුගේ පොහොර බවට පත් වෙන්නේ. ඒ ඒ අත්දැකීම් බවට පත් වෙන්නේ මිසක් අපි මිනිස්සු ගැන හිතන දේ නෙමෙයි. අපිට කොච්චර කිට්ටු වෙලා මිනිස්සු දිහා බලන්න පුළුවන්ද? කොච්චර කිට්ටුවට අපිට ජීවිතේ දකින්න පුළුවන්ද? එහෙම කරොත් විතරයි මම හිතන්නේ අපිට සැබෑව දකින්න පුළුවන්. ඉතින් සැබෑව දැක්කයි කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මම සැබෑව දකින්න උත්සාහ කරයි කියන එක. දර්ශනාංකයට 17 වෙනි පිටේ මෙහෙම සඳහන් වෙනවා. වියලි ඉරිතලී ගිය වැව් පිටියක් මැදින් කනපොල්ලක් අතින්ගත් මහල්ලෙක් ගමන් කරයි. ඔහු අත ලැබු කැටයකි. වැවේ මැද වතුර ස්වල්පයක් ඉතිරි වී ඇත. වැවට බහින ඔහු ලබු කැටය මත පෙරහනයක් ලෙස රෙදි කැබැල්ලක් තබා පොල් කට්ටකින් ලබු කැටයට වතුරවක් කරයි. ඔහුගේ ඉරියව් අනුව ඔහු අන්ධයෙකු බව පැහැදිලි වේ. මදක් ඈතින් තරුණයෝ කිහිප දෙනෙක් අත්තක්තරයකට වතුර බූලි පටවති. ඔවුන් අතර තරුණයෙක් මහලා දෙස බලා සිටී. වන්නිහාමි මාමේ කිව්වනම් වතුර බූලියක් ගෙනත් දෙනවනේ. ඇහි උඹ හිතුවද මට අංශභාගය කියලා? කන පොල්ලක් ආධාරයෙන් නැගිටින වන්නිහාමි මුහුණ අහස දෙස හැරේ. සෝමෙ ළමයෝ හෙට උඹ මයේ පැල හැවිල්ලා දෙන්න ඕනේ. මේ අවකාශයේ තව හතර දොහකින් වහිනවා. වන්නිහාමි සෝමගේ පිළිතුර බලා නොසිට ආපසු හැරියයි. සෝමි ඔහු යන දෙස බලා සිටී. එක්තරා විදිහකට මේ තිරපට පිටපත කියවනකොට අපිට දැනෙන්නේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් එහෙම නැත්නම් නිෂ්පාදන පිටපතකට කලින් රචකයා මේ සිනමා පටයේ නිර්මාණාත්මක පසුබිම මනසින් දකිනවා. ස්ටෝරි ටෙලිං ආර්ට් එකක් විදිහට එහෙම නැත්නම් රයිටිං ස්ටයිල් එකක් විදිහට මේ කතා කීමේ විලාසිතාව ඔබ ගොඩනගන්නේ කොහොමද? එතෙක් පැවති සිනමාවට එහා අපිට දැනෙන නිසා එතෙක් පැවති සිනමාවට එහා සමාජයේ විවර කරන කලාකෘතියක් විදිහට. ඔව් දැන් මගේ කලින් චිත්‍රපටි තුන ගත්තොත් පුරහඳ කළුවර චිත්‍රපටියට කලින් සිසිල ගිනිගනි චිත්‍රපටිය අනන්ත රාත්‍රිය චිත්‍රපටිය පෞරවල්ලු චිත්‍රපටිය දැන් ඒ චිත්‍රපටි වල තිරනට නාටක රචකයන් දැන් ටෝනි රණසිංහ මහත්මයා තමයි පෞරවල්ලු රචනා කරේ. නමුත් ඒ අපි අවුරුද්දක් විතර ඉතිරි රචනය ලිව්වා. එකට වාඩි වෙලා ඒක ටෝනි රණසිංහ මහත්මයාගේ නිර්මාණය. නමුත් අධ්‍යක්ෂකවරයා හැටියට මම හැම වෙලාවෙම සම්බන්ධ වෙනවා. දැන් මේ වලට වැඩිය පුරහඳ වෙනස් වෙන්නේ පුරහඳ සඳහා කලින් පිටපතක් තිබුණා. එහෙම ලියපු පිටපතක් තිබුණා. ඒ පිටපතේ ඉදිරිපත් කරාම කොට ඒ පිටපත සඳහා අවසරය ලැබුණේ නැහැ. ඒකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය. නමුත් දැන් මේ චිත්‍රපටියට මූල්‍ය අනුග්‍රහය දැක්වේ ජපානයේ NHK ආයතනය කියන්නේ ජපානයේ රූපවාහිනී ආයතනය. වසර දෙකකට සැරයක් ඔවුන් ආසියානු සිනමාකරුවෙකුට අනුග්‍රහයක් දක්වනවා. එහි කලින් අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් මහත්මයාට ලැබිලා තිබුණා. ඉතින් මෙවර ඔවුන් මට කතා කරා මේ දැන් මම ඔවුන්ට තිර පිටපතක් දීලා අනුමත වෙලා තියෙනවා. හැබැයි ලංකාවෙන් අනුමත නැහැ. දැන් කතා කීමේ කලාව වෙනස් කරේ ඔන්න ඔය සිදුවීමයි. ඒක නිසා මට සිද්ධ වුණා අර ඔබගේ කලින් ප්‍රශ්නෙට දීපු පිළිතුරට මම යන්නේ. මම ගිහාම දැක්ක දේ ඇසුරෙන් නැවත කතාවක් ලියන්න මට සිද්ධ වුණා. ඒ කතාව ලිව්වේ අද ඔබ කියවපු තිරරචනේ ওই විදිහටම තිබුණේ නැහැ ඇත්තට. ඇත්තටම මම තිරරචනේ දැන් අපි රූපගත කිරීම දින දාලා තිනෝ ජෝබී ක්‍රම මහත්මයාට දින දීලා තිනෝ එතකොට ජෝවික්‍රම මහත්මයා මයින් ඇහුවද මේ මම ගෙදරට ගිහිල්ලා කිව්වා අපි රූපගත කිරීම සඳහා යන්න ඕනයි කියලා. එතකොට මයින් ඇහුවා දැන් කොහොමද මං මොකද්ද දැන් කොහොම ස්ක්‍රිප්ට් එක? මං කල් ස්ක්‍රිප්ට් එකක් නැහැ. ජෝ මහත්තයා ඉන්න කියලා. හරි. ජෝ මහත්මයා මගේ කෙරෙහි ඇති විශ්වාසය නිසා මත් එක්ක ආවා. උනේ මම ස්ක්‍රිප්ට් එක ලිව්වේ ස්ක්‍රිප්ට් එක කියන්නේ මම මේක ලිව්වේ සිදුවීම් පෙළ මෙන්න මේ විදිහට මේ විදිහට 1 2 3 කියලා සිදුවීම් පෙළක් තිබුණා. ඒ සිදුවීම් පෙළදී මම ඇත්තටම ලිව්වේ කොළඹ කටුනායක ගුවන්තොටුපොලේ වාඩිලා ඉන්නකොට පුටුවක මේ මොකද ඒ චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පීන් ඉන්දියාවේ ආයේ ඔවුන් එනකල් මම බලන් ඉන්න මොහොතේ තමයි මම ලිව්වේ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔහොම පොඩ්ඩක් ලිව්වා. නමුත් මගේ ළඟ තිබුණා මෙන්න මේ ආකාරයටයි මේ චිත්‍රපටය පටන් ගන්න. මං කිව්වා ඊට පස්සේ මම ගියේ මම දකින්න දෙයින් මේක ගොඩනගන්නේ. ඒකයි බලාපොරොත්තු හැබැයි කතා කීමේ රටාව දැන් පුරාද බලපු හැමෝම දෙනෙක් ඊට පස්සේ ඒක චිත්‍රපටිය ගැන කියනකොට කිව්වා මේකේ තියෙන අවමතා ගුණයක් කියලා. අවමතා ගුණය කියන්නේ මිනිමලිසම්. නැත්තම් මහාචාර්ය සුචරිත ගම්ලත් ඒකට වචනයක් දුන්නා සාර සංක්ෂිප්ත වාදය. සාර සංක්ෂිප්ත වාදය කියන්නේ අපි සෑම දෙයක්ම සම්පින්ඩණය කරන රූපයකට හොදයකට. දැන් ඒක උනේ දැනුවත්කමින් නෙමෙයි ඇත්තට નિરાයාසයෙන් අහම්බයක් හැටියටයි. මොකද්ද වෙච්ච අහම්බේ? දැන් මම ලිව්ව කතාව මෙහෙම. එතකොට කතාව පටන් ගන්නෙ මගේ ඔළුවේ දුන පොය දවසේ. පොය දවසකත් සිල් සමාදන් වෙන බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙන මේ ගමේ ඒ දවසෙත් යුද බිමේ සිට මිනි පෙට්ටි ගමට එනවා. ඒක තමයි හම්බේ. එතකොට මේක රූපයට ගන්න අපි ඉස්සෙල්ල කිව්වා අපි හර්ස් එකක් ගෙනල්ලා ඉස්සෙල්ල හර්ස් එකේ රූප රාමුව ගමු. දැන් ඉස්සෙල්ල ඒක රූපගත කරා. ඒ රූපගත කරාම ඊළඟට මම කරේ මේ හර්ස් එකත් එක්ක දැන් ඊළඟට පෙන්වන්න ඕන මොන වගේ ගමක්ද? එතකොට ඒ ගම නිරූපණය කිරීම සඳහා අපි තෝරාගත්ත එක තැන මේ ගමේ වියලි අර මම කිව්ව පුරන් වෙච්ච කුඹුරයා. එතකොට කුඹුරයායේ ඒ සේරම අපි කියන ලියදි කැඩිලා. ඒ ලියදි කැඩිලා පාරවල් හැදිලා. ඒ පාරක බයිසිකල් එකක හාමුදුරුව කෙනෙක් ලගේජ් එකේ තියාගෙන ග්‍රාමාරක්ෂකේ එනවා. දැන් හාමුදුරුවෝයි ග්‍රාමාරක්ෂකයයි එන එක පිළිබඳ විවිධ දේශපාලන අර්ථකථන දැක්කුවා ਵਿਚාරකයා. නමුත් ඇත්තටම ඒ ගමේ හාමුදුරුවන්ට ඇත්තටම වාහනයක් නැතිකොට අනි ග්‍රාමාරක්ෂකයා උදව්වෙන් ඉන්නේ. අනිත් එක තමයි ඒ අර නියගිය පිළිබඳ මේ ගමේ ජීවිත තත්ත්වයක් අහිමි වෙලා තියෙනවා ගැමියන්ට කියන එක එක රූප රාමුවකින් කිව්වා. ඊළඟට තමයි අපි ওই දර්ශනයට ආවේ. දැන් ওই දර්ශනේ මම පැහැදිලි කරපු නිසා මම මේකට වෙච්ච හැටි කියන්නම්. ජෝබික්‍රම මහත්මයාට ඔය අපි කියන ඔය කනපොල්ල දුන්නා. එතකොට ඔහු කිව්වා නෑ මෙහෙම නෙමෙයි කනපොල්ල. ඒ දුන්නේ අපේ කලාධ්‍යක්ෂ පොඩි එකක්. එහෙම නෙමෙයි මේ යන්න ඕන මේක උස එකක්. ඒක ජෝබික්‍රම මහත්මයාගේ අදහස. ඒක මගේ අදහස නෙමෙයි. ඒක ඔහුගේ යෝජනා කරේ. ඊට පස්සේ ලබු කැටේ අපේ තිබුණා. ඒ වගේම අපිට කියන්න ඕනකම තිබුණා මොන විදිහේ මිනිහෙක්ද මේ? ඔබ දකින්න ඇති වචනයක් තියෙන මට අංශභාගය හැදිලා නැහැ. ඔහු අන්ධ වුණත් ඔහු විශ්වාස කරනවා තව දවස් 4කින් වහිනවා කියලා. ඇත්තටම චිත්‍රපටිය දවස් 4කින් වහිනවා. පැලහෙවිල්ල ගන්න ඕන. එතකොට ඒ වගේම කාටවත් යටත් නැති ස්වාධීනව ජීවත් වෙන්න හදන පුද්ගලෙක්. දැන් මේ චරිතය ගොඩනගනකොට මට බලපෑව එකම එක පුද්ගලයා ජෝබේක්‍ර මහත්මයාමයි. මොකද මම ඇසුරු කරලා තියෙනවා ජෝබික්‍රම මහත්මයා අපිත් එක්ක දුර ගමන් යනකොට කියනවා දැන් නම් හැන්දෑනකොට නම් අද වහයි කියලා. හරියටම වහිනවා. ඒ කියන්නේ හුට අර කියන්නේ අපි කියන්නේ යටි හුළඟේ තියෙන සීතලට එහෙම කියන්න පුළුවන්. ඒ වගේම අපි හිතමුකෝ අපි කොහරි ගමනක් ගිහිල්ලා හිර වුණයි කියලා මේ වහිනකොට ගඟ ගලාගෙන එනවා. ඊට පස්සේ ਉਹ කියනවා ඔගේ බලන්න මේ කොළ මේ ටිකක් රොඩු ටිකක් දාලා කොළ රොඩු එක තැන තියනවාද කොළරොඩු පා වෙනවද? පා වෙනවනම් බය වෙන්න එපා. මෙතන මෙමු වතුර බහිනවා. දැන් මේ පරිසරය කියවන්න පුළුවන් පුද්ගලයාට හැබැයි ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක තමයි චිත්‍රපටිය. මොකද්ද? ඔහුට කියා ගන්න බෑ, හිතා ගන්න බෑ. තව මේ දවස් හතරකින් වහිනවා කිව්වට තමන්ගේ ගෙදරට තමාගේ පුතාගේ දේහය ගෙනේ කියලා සීල් කරලාද මිනි පෙට්ටිය? අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි. එතකොට කතාව හැදුනේ කතා කීමේ රටාව හැදුනේ ඒ ඒ අහම්බයක් ලෙස සහ ඒ අහම්බේ මම ප්‍රයෝජනෙට ගත්තා සහ රූප වලින් කොහොමද කතන්දරයක් කියන්නේ? සිනමාව කියන්නේ රූප වලින් කතන්දරයක් කියන එක. න්‍යායෙන් නෙමෙයි මම මේක වඩා ඉගෙන ගත්තේ පුරහඳ කරන්න ගිහිල්ලා අපිට අපි හිතමු අපි අපේ කොළඹින් ගියාම සිනමා ශිල්පීන් කොහොම වුණත් සහ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු තම සහ ශිල්පීන් පොඩක් ගමට උඩින් හැසිරෙන්නේ. දැන් මේකෙදි මට එහෙම හැසිරෙන්න බෑනේ. මම ඇවිල්ලා තියෙන්නේ අර වචනයක් කියනවා නන්නත්තරයලා. කතාවක් නැතුව. මම දැන් මේක ගහෙන් ගන්න ඕනේ. ඒතකොට මට අතිශයින් කිට්ටු වෙලා මේ ජීවිත දිහා බලන්න ඕනේ. ඒ දකින්න දෙයින් තමයි ඔය කතාව කීමේ රටාව ආවේ. ඒ කතා කීමේ රටාවේදී ඒව රූපයෙන්ම ගොනු කරපු නිසා දෙබසින් දෙබස් තිබුණාට ඒ ඔහු ඇවිදන් එන රූපේ ආපසු යන රූපේ වැව මේ අර මම කිව්ව රූප පෙළ හරහා කොහොමද කතන්දරයක් කියන්නේ. සිනමාවේ අමාරුම තමයි කෙටි වේලාවකින් ගොඩක් දේවල් කියන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක. ඒක තමයි ඔබ කිව්ව අර ප්‍රශ්නෙට එක වාක්‍යයකින් උත්තරේ. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය නිර්මාණකරුවෙකුගේ එහෙම නැත්නම් අධ්‍යක්ෂකවගේ එහෙම නොවේසේ නම් කලාව පරිශීලනය කෙනෙකුගේ මේ thinking pattern එක එහෙම නැත්නම් සිතීමේ පරාසය වෙනස් වෙන්න එක්තරා විදිහකට ඓතිහාසික සාධකත් බලපානවා. විශේෂයෙන් අපි රුසියාව පැත්තට ගියොත් අන්ද්‍රේ තරකෝස්කිගේ සිනමාව ඇතුලේ කතා කීමේ කලාවට එහා ගිය ස්ටෝරි ටෙලිං ආට් එකේ මුලැමැදාග සුසාධිත කතාවක් කියවට එහා ගිය කාරණයක් ගැන තමයි ඔහු අපිට සිහි කැඳවන්නේ. කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කිගේ නවරූපන විධික්‍රමය ඇතුළේ භාව විරේචන ක්‍රියාවලිය ඇතුළේ මේක නව කතාවටත් රුසියානු කෙටි කතාවට විශේෂයෙන්ම සිනමාවටත් බලපෑවා. මේක ලෝක ධාරාවක් විදිහට ලෝකයේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ අර්ථයෙන් විෂය සම්බන්ධයෙන් අධ්‍යයනය දෙන විද්‍යාර්ථීන් හෝ එහෙම නැත්නම් මේ සිනමාවන් විෂය අධ්‍යයනය දෙන අය මේ චින්තන පරාසයන් වෙනස් වීම පිළිබඳ කතිකාව යම් විදිහකට අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. මම ආයෙත් හැරෙන්න කැමතියි ඔබේ තිර පිටපතේ 116 වෙනි පිටුවට. එරි කිලියප්පාරච්චිගේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. පුරහඳ කළුවරද සිංහල ගැමියා පිළිබඳ රොමෑන්ටික රූපයකින් විකාශනය වූ චිත්‍රපටයකි. වන්නිහාමිගේ චරිතය තුළ ලෙනාඩ් වුල්ෆ්ගේ සිලිඳු චරිතයේ ප්‍රාථමික පිටිසර භාවයක් කොළඹ කවියේ පැතලි රොමැන්ටික භාවයත් සංකල්පණේ වී ඇත. ලාංකික සමාජයේ ධර්ම යුද්ධයකින් ව්‍යාකූල වී යන විට පවා යටකී ආකාරයේ ගැමි රූප නොවෙනස්ව පවතින අයුරු මින් පැහැදිලි වේ. පුරහඳ කළුවර චිත්‍රපටයට අනුව උතුරේ යුද්ධයට ගොස් ඇත්තේද එවැනිම ගැමි චරිතයක පුත්‍ර රත්නයකි. ඒ අර්ථයෙන් චරිත නිර්මාණය කිරීමේදී අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටිවාදය එහෙම නැත්නම් චරිත ප්‍රතිනිර්මාණය කිරීමේදී චරිතවල ඝට්ටණය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ඔබේ අදහස මොකක්ද? මම කැමති අර ඔබේ අර මම දකින්නේ එක විශිෂ්ට මේ අදහසක් හැටියට අය ඔබ අර කතා කීමේ කලාව ගැන කියපු දේ තර්කෝස්කි ගැන ඔබ කියපු නිසා මම කිය යුතුයි. ඒතකොට මම හිතන්නේ අර ඔබ කිව්ව විද්‍යාර්ථීන්ට වඩාත් අවබෝධ වෙන්න හැකි. මොකද්ද දෙකේ වෙනස? කතන්දරයක් කීමේදී පුළුවන් කතාව මෙන්න මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණායි කියලා කියන්නේ. අපි ඒ දිහා බලයින්. තවත් විදිහක් තමයි අපි කතාව අපි හිතුව මෙහෙම එහෙම විකාශනය කරනවට වඩා ඒ හැඟීම් වල ඇතුළටම යනවා. ඒ කියන්නේ අපි ඒක හරියට කියනවා නම් තිරස් අතට ගමන් නොකර සිරස් අතට ඇතුළට கிඳා බසිනවා මනුෂ්‍ය ජීවිතේ. දැන් උදාහරණයක් ඇරෙන්න මේ ධර්මපාල ජාතකයේදී ඔය මේ වගේම කතාවක් තියෙනවානේ මේ තමන්ගේ පුතා මිය ගියයි කියලා විශ්වාස කරන්නේ. ඒ වගේම සුදෝන් රජුරෝ කියනවා බුදුරජාණන් වහන්සේට රාහුල කුමාරයාව අර අතේ ඉල්ලිලා ගියානි බුදුහාමුදුරුවෝ දනට ආව වෙලාවේ අතේ ඉල්ලිලා රාහුල කුමාරයා ගියා. රාහුල කුමාරයා බුදුහාමුදුරුවෝ මහාන කරා. සුදුන් රජුරෝ ඇවිල්ලා කියනවා එහෙම කරන්න එපා ගෞතමෙන් හේතුව මේ පුත්‍ර ස්නේහය සමසිඳ මසට වැද මසසිඳ ඇටමිදුළු දක්වා ගමන් කරන්නේ මේක පුත්‍ර ස්නේහය කියන එකේ අදහස ඒක මේ දුවක් වෙන්න පුළුවන් නමුත් මේ දරු සෙනෙහස කියන එක හරි එතකොට දැන් මේකේදී උත්සාහ කරේ මම වන්නිහාමිගේ ඒ පුත්‍ර ස්නේහය කියන හැඟීම කොහොමද මතු කරන්නේ? වියෝව කියන හැඟීම මතු කරන්නේ කොහොමද? දැන් මම මනෝවිද්‍යාව හදාරලා නැහැ. නමුත් මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මට කියපු දෙයක් තමයි ඔබේ චිත්‍රපටියේ තියෙන්නේ දිග්ගැස්සුණු ප්‍රතික්ෂේප කිරීමක්. මනෝවිද්‍යාව අනුව prolonged denial. ඒ කියන්නේ අහිමි වීමත් එක්ක ඒ බාර ගැනීම කිසිවෙකු විසින් ප්‍රතික්ෂේප කරනවා. පුරහඳ ගලුවර චිත්‍රපටියේදී සියලුම අනිත් සහෝදර සහෝදරියන් ඥාතීන් විශ්වාස කරද්දී මේ තමන්ගේ සහෝදරයා මිය ගියා දැන් ඉතිරි වැඩ කටයුතු කළ යුතුයි ජීවිතේ ඉස්සරහට යා යුතුයි කියනකොට එක පුද්ගලයෙක් එය බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා ඒක තමයි මේ ප්‍රතික්ෂේප කිරීමත් එක තමයි ඔහුට අවශ්‍ය වෙන්නේ අවසානයේ ඔහු හරි කියලා පෙන්වන්න එරික් කිලප්පාරච්චිගේ මහත්මයාගේ අදහසට මගේ අදහස මේකයි ඇත්ත ලංකාවේ තාත්තලා සිය ගණනක් තමන්ගේ පුතුන් වැළලුණු ඒ සොහොන්වල දේහයන් හාරලා අවශ්‍යල අරන්නේ මමයි නිර්මාණය කර එක පුද්ගලයෙක් එහෙම කරහො. හැබැයි එහෙම කරාම ඒ පුද්ගලයා එසේ කිරීම හරහා මුළු සමස්ත ක්‍රියාවලියම අපිට පේනවා. ඒ කියන්නේ මේ සමස්ත ක්‍රියාවලියම උට හෝ කූණ්‍යක් ගහනවා. ඒ නිසා ඇත්තටම ඔහු වීරෙක් තමයි. හැබැයි මම දන්නවා බොහෝ දෙනෙක් එසේ නොකරට ඒ දවස්වල ඔවුන්ගේ හදවතේ තිබුණු ප්‍රාර්ථනේ මේකයි. ඒ අපි වීරයෙක් කියන්නේ චිත්‍රපටයේ කවුද? අපි යන දුරට වඩා එහා යන කෙනෙක්. වන්නිහාමි ඒ නිසා වන්නිහාමි වීරයෙක් බවට චිත්‍රපටි ප්‍රේක්ෂකයන් අතරපත් උනේ මෙන්න මේ නිසයි. ආයෙත් මම රුසියානු සාහිත්‍ය පැත්තට හැරෙනවා. රුසියානු සාහිත්‍ය ඇතුලේ අධ්‍යාපන ක්‍රමේ ඉතා කෙටි අදහසක් තියෙනවා. ඔබ විෂය ඉගෙන ගන්නවා නම් හීරෝස්ලා values, social values, personal values සහ history එක ගැන අවබෝධයක් තියාගන්න මානවශක විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි අවසන් කරන්නේ ප්‍රසන්න විතානගේ විසින් රචනා කරපු පුරහඳ කඳුර චිත්‍රපටයේ තිරපට පිටපත කියවීමේ මේ අධ්‍යයනය ඇතුලේ එක්තරා විදිහකට ඇකඩමියාවේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ කරන අධ්‍යයනයකට එහා මේ නිර්මාණයක් කිරීමේදී රයිටින් ස්ටයිල් එක එහෙම නැත්නම් පිටපත් රචනා කිරීමේ කලාව සහ අධ්‍යක්ෂකවරයා සමාජ සංසිද්ධීන්ට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන කාරණය ගැන ඔබ යම් අවබෝධයක් ලැබුවා කියලා අප විශ්වාස කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට අපේ YouTube නාලිකාව හරහත් මේ වැඩසටහන නැවත ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ආරාධනෙන් අපි අද දවසේදී මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන මෙසේ අවසන් කරනවා. මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙයුවේ කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහම්පත්ගේ නිෂ්පාදනයක්